සිතිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාරය සුනිල් විජේ සිරිවර්ධන අයිබුවන් සකිසන්ද. අදත් මේ ඉරිදා උදේ ඔබ අපි වාඩවෙලා ඉන්නේ සිතිජ සන්තාගාරයේ සාකච්ඡාව සඳහා. ඔබ දන්නවා සිතිජ එක්තරා විශේෂ අරමුණක් ඇතුව යන කතා බහක් අපේ හදවතේ මනසේ අපිව රාමුකොට තියෙන ඉම් ගල් ගලවන්න පුළුවන්ද ප්‍රසාරණය කරන්න පුළුවන් අපේ සිතිජය පලල් කරන්න පුළුවන් අපේ ජීවන සිතිජය අපේ ලෝකෙත් එක්ක තියෙන අපේ සම්බන්තා දිහාලුතෙන් බලන්න පුළුවන්ද වගේ පැත්තකට දිවන වැඩසටහනක්. ඔබ දන්නවා මේ සිතිජ සම්භාෂණාගාරයට නැත්තන් සන්තාගාරය සමහරලාට වෙන්නේ සාකච්ඡාවක් විදිහට මම මගේ ඉතාම ළඟ හිත මිතුරෙක් මේ සාකච්ඡාවට කැඳවන වාරිකෝල්. ඉතිං අද මගේ අපේ සාකච්ඡාවට ඇවිල්ල ඉන්නවා සංජය නිර්මාල් සංජය නිර්මාල් ඔබ හුඟක් අය දන්නවා ඔහු ටෙලිනාට ගොඩක් ලියල තියෙනවා යම් කිසි මටන විශේෂෙන්ම ඔහුගේ පොත් අතර පොත් ගොඩක් තියෙනවා එකසේ එකක් කමටහන් කියන කතන්දර විවිධ සම්ප්‍රදායන්ගෙන් එකතුවෙච්ච ආධ්‍යාත්මික සම්ප්‍රදායන් රාශයකින් එකතු කරපු එකසේ එකක් කමටහන් කියන පොත තමයි දෙදස් දහා අටේ අලුත්ම පොත නොතේ අතරේ ඔහු ටෙලිනාට්‍ය ඒකාංගික ටෙලිනාට්‍ය වේදිකානාට්‍ය වෘතාන්ත චිත්‍රපට පිටපත් ඒවා ගණනාවක් ලියලා තියෙනවා. සංජය අයබෝන්. අයබෝන්. <laughs> දැන් අපිට එක එක විදිහට මේ කතාව පටන් ගන්න පුළුවන්. නමුත් මේ ඉතින් අපි වාඩිලා යම්කිසි සහනාදාය ආකාරයට හම්බෙලා කතා කරනකොට මට ඇත්තම සංජයත් එක්ක ඒ දවස්වලත් අපි හම්බුනෙන් පස්සේ මං හිතුවා කතා කරන්නත් ඕන කියලා. ඉතින් ඒකට පොඩි අවස්ථාවකුත් තියෙනවා මේ මොනවද අද මතක් කරන්න පුළුවන් ඇත්තට මොනවද විශේෂයෙන් මතක් කරන්න ඕනේ කියලා හිතන්නේ ජීවිතේ මාත්‍රික බෙද හදා ගන්න. ඔව් සුලෑ දැන් පොත පොත ගැනත් කතා කරලා පටන් ගත්ත හින්දා මගේ මේ මගේ ජීවිතේ මට මගේ ජීවිතේ සුවිශේෂ දැන් මම ওই චිත්‍රපට කීපයක් කරලා තියෙනවා ටෙලි නාට්‍ය කීපයක් කරලා තියෙනවා එතකොට ඒ ඒ ඒ ඔක්කොම අතරේ සුන්ලා කිව්වා වගේ සුන්ලාට සුවිශේෂව දැනුනේ පොත කියන එක වගේ මටත් මගේ කියලා දැනෙන විශේෂ එකක් තමයි මේ පොත. ඒක මම යන ගමනේ මන් හොයන දේ ඇතුලේ තියෙන එක එක එක තැනක් තමයි පොත. ටෙල්නට ගොඩාක් කලා තින මිනිස් ගොඩාක් බල්ල තියෙනවා හැබැයි ඒව ඇතුලේ මගේ ආත්ම තෘප්තියක්වත් සැටිස්ෆැක්ෂන්යක්වත් මට තිබුණේ නැහැ ඒක පහු කරගෙන ඇවිල්ලා වගේ ඒ පහු කරගෙන ඇවිල්ලා ඒක කරනකොට කරන්නත් ඇති නේද ඒක ඕ ගොඩක් ඒ සමහර ඒවා නම් ජීවන වෘතිය විදිහටම කරපු දේවල් කීපයකුත් තියෙනවා ඒ අතරේ මං සුවිශේෂ වෙච්ච මං ආදරෙන් මම බොහොම භක්තියෙන් කරපු නිර්මාණ කීපයකුත් තියෙනවා බෞදරයක් ඔය කරපු ජනප්‍රිය වෙච්ච බෞදරයක් ඒවා ඇත්තරම මගේ ආත්ම ප්‍රකාශනයන් මං හිතන ලයින් එක එහෙම එකක් නෙමේ හැබැයි ඉතින් රයි දැන් ඒක එක හරි අමාරු වැඩක් කියන්නේ එකක් හිතමින් එකක් එක තැනක ඉඳගෙන තව ජාතියක එකක් කරන්න ඒක ඒක මහිතතුන මට ඒක මං ඒක ප්‍රක්ටිස් එකක් විදිහට ප්‍රගුණ කරා කියලා හිතෙනවා මගේ ජීවිතේ ඒකඇන්නේ මම මගේ පෙරත් කිව විදිහට මගේ දෙවසත් හල් ජීවිත සෙමනේරී ජීවිතේ සෙමනේ ජීවිතතම මගේ ජීවිත පදනම කියලා මං අද හිතන්න අද මට කියන්න අමතකුණ අපේ ස්වාන මිතුරණ අප එක එක්කෙන එක එක පසුබිමෙන් එන්නේ සංජයෙන්නේ කතෝලික පසුබිමකින් කත්ගේ උපන් ගම ප්‍රදේශක මම සීදුව රද්දදුවයි පැත්තේ මේ ගම්මට කිට්ටුව හරි අපි සෙමිනරු ගැන කතා කරමුන්න ආව සෙමරි ජීවිතයේ ඇත්තටම මම මම නමේ වසරෙන් ඒ කියන්නේ සෙමරි යන්න කලින් ඉඳලත් මට මං මොකක්ද එකක් හොයම ඒ මම ඒ ළමයින්ට සෙට්ටුන් නැති ගතියක් තිබුණා මං හිතන පතර විදිහ එක එක මගේ තාත්තත් මං හිතන්නේ බලපෑව යාමට ගොඩක් පොත් ගෙනත් දුන්නා කියවන්න තාත්තගා ගොඩක් පොත් තිබ්බා යා චිත්‍ර කතා පත්‍රේ ඉඳන් මට ගෙනත් දුන්නා ඒවත් එක්ක මේ යන රටාවට මං එච්චර සෙට් වෙන්නේ නැති ගතියක් ගැලපුණ නැති ගතියක් මට තේරුණා. එහෙනම් මට එවලි තේරෙන මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මගේ වටපිටාවේ මට තියෙන විප්ලෝකාරීම ඔප්ෂන් එක විදිර මම දැක්කේ සෙමනට යන එක එක වෙන වෙන ලයිෆ් ස්ටයිල් එකකට යන එක එහින්ද වෙන්න තිමයි යන්න දෙ නමේ වසර ඇබ ගියදාහිද මට එක එපාවෙච්ච ලක් හරිගට මට හරිගෙන ගියදාහිද හැබැයි මං අවුරුද් දායක් හිටියයි සෙමනර ඉගෙන ගත්තා ඉගෙන ගත්තා හැබැයි ප්‍රීස් කෙනෙක් වීමේ ඇත්තම බලාපොරොත්තුකුත් මගේ ඇත තිබුණ හැබැයි ඒක මම හිතන විදිහ ප්‍රීස් කෙනෙක් මිසක් හදලා දෙන මේ මර රාමු කරලා කරපු එකක් නෙවේ ඒක තැඩි රාමු පද්ධති ඇතුළේ මම ඒක ඇතුළේ ප්‍රක්ටිස් කරා ම හිතන්නේ ජීවත් වීම ඇතුළෙම අකමැති යමක ඉඳගෙන කැම පුළුවන් මට්ටමෙන් තමන් කැමති දේවල් කරන්න මේක හරීම වැදගත් ඉතම රසවත්ම ගැන රසවත් ගැන එක්තර අර්ථයකින් අපි උනන්දු කරන මාතෘකාවක් ගැන අපේ සමාජයේ අති බහුතරය කරන බහුතරයකට සමහට වෙන්න පුළුවන් බහුතරක් කෙනම කියන්න නවත් සමහර කෙනෙක් එයාගේ ජීවිතේ මග ගිහිල්ලා යම් හොයාපාදගත දෙයක් තියෙනවා. නමුත් එයාගේ හැම ඇතුලේ හැමතිස්සෙම ඒ ඒක රැකගන්න කට්ටකින් රැකගෙන ඉන්න ඕන සමාජය හැම නෙවෙයි. ඒකට සමහර වෙන සමහර වෙන අනන්‍යතාවක් හෝ වෙන දෙයක් ඇතුලේ වැඩ කරන්න ඕන. ඒක දැන් විශේෂයෙන් සංජේ ශේෂ්ත්‍රයට කිට්ටු නිසා මට කියන්න පුළුවන් ඔය බර්ටෝල් බ්‍රෙස්ට් විශේෂයෙන් අධ්‍යයනය කරපු වැඩේ තමයි ඕක. මේ චරිතයේ අභ්‍යන්තර දෙපැත්ත එකක් තියාගන්න අනිත් වෙන වෙන ඇඳුවක් ඇඳගන්න වෙනවා. තමන්ගේක තියාගන්න එතුර එක සමාජය ගැටලුවක් එහෙම වෙන එක්තර දෙබිඩි බවක් එක්තරක් ගැටුවක් අභ්‍යන්තර ගැටුවක් තියෙනවා නවත් මේ සමාජයේ පවතින්න බැහැ තමන් විදිහට තමන් විදිහට පවතින්න බැරි නිසා වෙන ඇඳුමක් දාගන්න වෙනවා. නමුත් සමහර වෙලාවට අපි හුඟක් ගේම් පසමට ඇඳුම අපි ගලවන්න ඉඩ තියෙනවා. අපිට හැකියාවක් ලැබෙන්න පුළුවන්. සංජය ඒත්වස කොහොමද හැරිලා බලන්නේ යන්නේ දෙපැත්ත ගැන? ඒක ඒක ඒක ඒක සුළුයි මට පේන්නේ. කිව්වා ඊටාම වැදගත් දෙයක් කිව්වා. ඒක නිකන් මේ ප්‍රැක්ටිස් කරයි කියලා. මොකද ලේසි නෑ එහෙම කරන්න කියන්නේ බැලන්ස් කරගෙන ජීවිතය සම්පූර්ණ මේ තමන්ගේ දේ නැති කරගන්නෙත් නැතුවත් ඒක තියාගෙන ඒක යන්න ඒක ඒකත් අර අර අර සත සතත අභ්‍යාසයක්ම තමයි. ඒ කියන්නේ සුවේ සෙමිනරි ජීවිතේ හරි අමුතුයි. හරි අමුතුයි. ඒක ස්වභාවික නෑ. ඒක ස්ට්‍රක්චර්ඩ්. ඒක ස්ට්‍රක්චර්ඩ් විවගත කරලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ හරි ලස්සන දෙයක් මං අද හැරිලා බලද්දි මං මට තේරෙනවා සුල්ලය අහන කතාවටත් මං හිතන්නේ පදනම වෙන්නේ නැත්තේ ඒක. ඒ කියන්නේ මම සෙමිනට ගියා ගම මට මම නම්බරයක්. මට මතකයි අදට මගේ නම්බර 178. අම්මලා ගිහින් මාව හරලා අනකොට ඇඳක එකසිය හැත්තයට ලියලා තියෙනවා කබඩ් එක එකසි හැත්තයට ලියලා තියෙනවා කෑම කන කාමරේ බංකුවක එකසි හැත්තයට ලියලා තියෙනවා පාඩංකන් ඩෙස් එක එකසි හැත්තයට ලියලා තියෙනවා එතකොට මම එකසි හැත්තයට තමයි මං පදිංචි වෙන්න එතමට ඒ ඒ එක ටර්ම් එකට ඉවසේ එකසි ඊට පස්සේ ඊළඟටම්මගේ නිවාඩුටකින් මං ආපහු යද්දි එකසි හැත්තයට වෙන වෙන තැන්වල තමයි තියෙන එතකොට මම නොදැනුවත්වම මං හිතන්නේ මං හුරු වුණා දෙයක් අයිති කරගන්න නැතුව ජීවත් වෙන්න. එක මේ ඩෙස් එක මගේ නෙමේ මං එකට මල් අලවන්න මං එකට ස්ටිකර අලවන්න මගේ නම කොටන්න හැබැයි ඒක මම පිරිසුදු පාවිච්චි කරනවා ඒ ඒ ඒ කාලෙට තුල ඒ කාලෙ තුල ඔහොම අවුරුදු 10ක් තිස්සේ හැම මාස 3කටම සැරයක් අතහැර යෑමේ රටාවක් මට මේ සිස්ටම් එක ඇතුලේ හුරු කරා ඒක සමහර විට ඒක දැනුවත්ව කරනවා ඇති ඒක දැනුවත්ව කරනවා ඇති මම මට ඒක තේරුණේ පස්සේ මට ඒස්පස් ම සමරෙන් එලියට ඇල ජීතර මුණ දෙන්න යනකොට මට ඒ ඒ ඒ අතහැරීමේ ප්‍රක්ටිස එක මතම මට එලියට ආපු හම මට පුළුවන් මගේ කර නොගෙන දේවල් කරන්න මගේ කර නොගෙන දේවල් කරන්න තොට එකන්නේ මම සෙමරෙන් එන්න ගන්න තීරණයටත් පද ප්‍රධාන පදනමක් වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්න මගේ දෙමවපියෝ ඒකොල්ලොන් ඔයකොල්ලො මම තම එකම පිරිමි දරුවා ගෙදර හිටියේ ඒ බර ඇදීමේ වමනකුත් තිබ්බයි වෙනකොට එතකොට ඒකත් මං කරේ ඒ සැක්‍රිෆයිස් එක මොකද මට ඒ වෙනකොට අල්ටිමේට් ඕවරෝල් අල්ටිමේට් එන්ඩ එක මේ පොඩි ඒවාස්සේ සාක්ෂත් වෙන්න කියන අදහස මට තිබුණා එකන මේක මහා ලොකු එකක් ඒ ඇතුළ මේ චූටි කොට කොටුවක් මං ඒකේ පරිපාගකට යන්න ඕන කියන එක නෙමේ ඒක අතාරන්නමට පුළුවන්කම තිබුණ අර ප්‍රක්ටිස් එකම මත කියලා මට හිතෙන්නේ එහිද එලියට ඇවිල්ලත් ම ෘතියක් විදිහට මේ නාට්‍ය කරන්න රම් ෆිල්ම් හදන්න එහෙම පටන් ගත්තාම මගේ අධ්‍යාත්මය ප්‍රකාශන නොවුවත් ඒ දේවල් මොකද මගේ අධ්‍යාත්මය ප්‍රකාශනය කියලා මං අද හිතන්ගන්න මහා එකත් මහා විශ්වයක්ත් එක්ක නතින්. එතකොට ඒ ඒ ඒකත් එක්ක බලපුවම මට හිතුනේ මේ මේව ඉතින් පොඩි බොහොම සරල පොඩි දේවල් කියලා ඒ අර්ථයෙන් මං හැම එකක්ම අතාරිමින් මගේ කර නොගෙන මේ ජීවත් වෙන්න පුරුදු වුණා. ඔව් දැන් ඒක දැන් දැන් දැන් අනාගතය බලද්දි දැන් ඒක එක්තරා විද්‍යාවක් එක්තරා මේ සර්වයිවල් ටැක්ටික් කියලා කියන්නේ අපි පැවතින ජීවත් වෙන්න ඕන. හැබැයි එක හොඳම විදිහත් නෙවෙනි නේද අපිට ඉන්ටිග්‍රේට් අපි අභ්‍යන්තරිකව මමයි කැමති දේ මම කළයුතු දේ කරගන්න පුළුවන්නන් ඒ තව තත්ත්වයක් ගැන අපි සමහට අපේ සමාජයේ පරිසරය අපිට එච්චර ඒකාත්මිකව ඒකා බද්ධව ඉන්ඩ දෙන්න ඇතිවෙන්න පුළුව අනවත් කෙනෙක් සමහට උත්සාහ කරනවා ඒ ඒකා බද්ධතාව දිනාගන්න ඒකාත්මික භාවය ස්වභාව තියාගන්න තකොට එකට අයිති ගැන සමහරව තියෙනවා දැන් දැන් මේ සංජය කියන තැන නිසා ඒකට ලොකු මේ සදාචාරී ප්‍රශ්නයක් කාටවත් මතු කරන්න බෑ මේ කියන්නේ අපි වේදිකා නාට්‍ය සිනමාව අපි එච්චර කැමති නැති දේවල් කරනවා සින්දු මම දන්නවා තාම ඉහළ මේ තම දක්ෂ මේ එවැනි කලාකරු කීප දෙනෙක් තරුණයි ඉන්නවා ඒගොල්ලෝ කැමති දේම නෙවෙයි කරන්නේ කැමති දේම කරන්න විදිහක් නැහැ කැමති දේ ලැබුණොත් කරන එහෙම ඉඩකඩ තිබුණා නම් අපේ මහජන අරමුදල් තියෙන කලාවට සලකන සමාජයක් නම් සමහර කැමති දේ කරන්න පුළුවන් නමුත් සමහර ඒවා තියෙනවා සමාජයේ වෙන ඊට වඩා සදාචාරය වශයෙන් ගැටලු සහගත. ඒ කියන්නේ තමන්ගේ ඇතුළේම හෘද සාක්ෂි ප්‍රශ්නයක් ඉන්නවා මම මේක කරන එක හොඳ නෑ. නමුත් මම කරනවා. මට උදාහරණයක් කියන්න පුළුවන් ඔය ඔය ශේෂ්ත්‍රයට සම්බන්ධ හැබැයි සියුම් උදාහරණයක් මගේ මම මිතුරෙක් ඇත්ත වශයෙන් මිතුරා එක සැරයක් මේ සාකච්ඡාවටත් ආවා මම ඌගේ නම මේ වෙලාවේ කියන්නේ මම කියන්න යන දේ ඌගෙන් අවසර ගත්තේ නැති නිසා ඊටාම දක්ෂයෙක් ඊටාම නිර්මාණශීලී මිතුරෙක් එයා ලොකු ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකක තරුණ කාලේ වැඩ කරා ගා කවුරු හිතන්නේ 15කටත් විතර කලින් විශාල පඩියක් ලැබුණා ඒ කාලේ හැටියට වුණත් අද බැලුවත් එකට ලොකු පොඩියක් ලක්ෂ දෙකමාරක් විතර අවුරුදු 15 විතර කලින් උපයපු කෙනෙක්. නමුත් එක දවසක් මෙයා මගේ ගාවටත් ඇවිල්ලා ඇත්ත වශයෙන් ඇඬුම් බරව මට කිව්වා සුනිල් අයියා මම මේ කරන වැඩේ හරි නෑ මම බොරු කියලා බඩු විකුණන්නේ. මල්ලි බොරු කියනවා මිනිසුන්ට මේ සමහර ඇනෝ මනුව ඇඩටයිසින් ෆර්ම් සල එකක් විදිටම වැඩ කරද්දි එක වෙළඳ ද්‍රව්‍ය ගැන නැත වෙළඳ භාණ්ඩ ගැන මම බොරු දෙනවා මට මේක හරියන්න මට මේක පත්තියන්න මේ හරිනෑ මේක මොක්කරමං කරන්න ඕන එක ඔහු මත්ත කතා කර එතට මං කිව්ව ඇයිවා ඉල්ලා ඔය අස්වෙන් නැත්තය කියලා එතකොට එක පාටවරට ඒකමං කරන්න ඕන කියලා ඇතම සුමානක මේ අස්සුන අස්වෙල ඊට පස්සේ අරතරං ලොකු පඩිකට කියන ඊට පස් මුක් අමාරුවෙන් වෙන වෙන දෙවල් කර ඩොකමෙන්ට්‍රිස් කරන්න ගුද්දවල් කරම ජාත්‍යන්තරමට වැඩවලට ග හිත මං හිතනවා මට දැන්යා සතුටින් ඉන්න ඉස්සරට වඩාගෙල් අර ඉන්ටග්‍රිට් එක යන කිසි එකබත්තාවයක් ඇති කරගන්න පුළුවන් වීමේ ශක්තියක් එක්තර අත්තරල දැල්ල ගියා වගේ තමන්ගේ එක්තරා තැන කොහොමද අපි ඒක ඇත්ත සොල්ල ඒක ඇත්ත ඒකැනෙ එක ඒ අමාරුව දැන් මට මට තිබුණු ප්‍රශ්නය මං අවුරුදු දහයක් වෙන්නම පැත්තක ගිහිල්ලා ම හැබැයි මුල ඉදම කලාවට වුවමනාවක් ආසාවක් තිබුණා ඇතුළේ මට ඒ යුටර්න් එකක් මම ගහනකොට මගේ ජීවිත කාලයක් ගිහිල්ලා මට මේක පොඩ්ඩක් අධිවේගීව අල්ල ගැනීම උමනාවක් තිබුණේ එතකොට මට ඉගෙන ගණ්ඩ තැනක් ලංකාවේ නෑ හරි යමං විදියට සහ මට අවස්ථාවක් දෙන්න කෙනෙක් හිටියෙත් නෑ වෙනකොට මගේ ඇඳුරුම්කම් නෑ මේ ශේත්‍රය සම්බන්ධය ඒ අතරේ මම උත්සා කරා මේ මම උත්සාහ කරා මේකේ නියැලෙමින්ම මේ විෂය ඉගෙන ගන්න ඕන කියලා. ඒතම් පටන් ගත්තේ එකක් කරන්න එකක් එකක් කරන්න එකක් කරගෙන ගියා. ආපහු හැල්ල බලනකොට මම දැන් මට දැන් තේරෙනවා මම කරලා තින් මට ඕන එක නෙමෙයි කියලා. ඒ පශ්චාත්තාපය නැත්තේ නෑ. මගේ ඇතුලේ තියෙනවා. ඒ පශ්චාත්තාපය නැත්තේ. නමුත් ඒකත් ඒක අර ක්‍රාෆ්ට් එකේම ඉගෙන ගැනීමකුත් තියෙනවා නේද? ඒක ඇසේ විෂය මම ඉගෙන ගත්තා. සහ දැන් දැන් මම ඉන්නේ මට මට මම අත්තහැරපුුව ගොඩයි මේ වෙනකොට ඒගැන මේ මං මට මගේ ලයින් එක නැති හැම එකක්ම මං දැන් අතාරමින් ඉන්නවා එහෙම ඉන්දමට දැන් ස්ථාවරයක්ම හදාගෙන තියෙන හයියක් තියෙන වඩා හිතට හොඳයි හිතට සතුරුයි දැම්මල් ලියන කියන වැඩ ටිකක් කරගෙන සහ ෆිල්ම් එකක් ප්ලෑන් කරගෙන නොමේ දවස්සල සහ ටෙල්නාට්‍යයක් වුණත් මම මේ දසර සයිමනාවගත්තයක මහත්තයගේ සංසාරාරන්නේ අසබඩ ටෙල්නාට්‍ය බොම උනන්දුවෙන් උත්සාහයෙන් ලස්සන්ට කරන්න උත්සාහ කරමින් ඉන්න මොකද ඒක මගේ ප්‍රකාශනය යම් පැත්තක් ඒක තියෙන නිසා එහෙම දෙයක් කරන්න පුළුවන් හයියක් දැන් දැන් මම පොඩක් හැදිලා තියෙනවා එහින්දා අර පශ්චත්තාපේ දැන් ඒ ඒ ගුණය දැන් ටිකක් අඩු කරගෙන යනවා හැබැයි අනිත් පැත්තෙන් දැන් මට හිතෙන්නේ මං මේ මේවත් මට අතාරින්න පුළුවන් කියලා මේ මේ ඒ ඒ කිසිම එකක ඇටෑශ්මන්ට එකක් දැව තවදුරටත් නැතිවීමේ ඇතුළන්ත ස්වභාවයක් ඇතිවීමෙන් තියෙනවා කියලා මට තේරෙන්නේ. එතකොට අපි දැන් ටිකක් ලොකු ප්‍රශ්න බැලුවොත් දැන් එකක් කොච්චර මේ සංජයට බලපෑවක් දන්නේ දැන් සෙමිනාරේ මේක තියෙනවා. නමුත් මේ දර්ශනයේ ජේස් වහන්සේගේ දර්ශනයේ ඒ ගමනේ යමක් අපිට ඇතුළෙන් මොන හරි එහෙම අද හැරිලා බලනකොට මේ අපේ ජීවිතේ තේරුම අපි ඉන්න මොකටද අතහරණ එකත් හරි එකත් මට මටත් තේරෙනවා නමුත් මේ ජීවිතයේ අර්ථය ජීවිත ඉස්සරහ ගමන් කරද්දි මගේ අර්ථාන්විත භාවය පිළිබඳදී වඩ වඩා එහෙම තිවුණුවීමක් වගේ සංජයට දැනෙනද නැත්තං අපි කොහොම දෙකනයක ඒකත් ඒකත් ඒක සුන්ඩයි පට සංකය එකැන මගේ මංර මුලින් කියපු ගුණේ එකැන් සෙමර ජීවිතය මම ගත්තේ විරෝ ඒක ඇතුළ විරෝධාකල්පයකින් තයි මං හිටි එ මගේකට රියක්ෂන් එකක හිටිය එතෝට කතෝලික ධර්මය කියනකට මගේ ඇතුළින් රියක්ෂණ එකතම අකමැති ප්‍රතිවිරෝධයක් ඇතුළෙන් තිබුණා එතකොට ඒ හැබැයි ඒක අස්සේ මට මගේ උපාදිය සඳහා බුද්ධාගම ආගම් දර්ශන එතකොට ඉස්ලාම් මිදං ලෝක තියෙන හින්දුවිසම් මිදං ඔක්කොම දර්ශන ටික ඉගෙනගන්න හම්බුණා එළියෙන් ඉතගෙන. එතකොට මං බුද්ධාගම ඉගෙන ගත්තේ බෞද්ධයෙක් විදිහට නෙමෙයි එළියෙන් ඉතගෙන. එතකොට හින්දුවිසම් ඉගෙන ගත්තේ එළියෙන් ඉතගෙන. ඒ ඒ ඔක්කොමත් එක්ක අර තිබිච්ච මගේ පවුලෙන් පරම්පරාවෙන් උරුමච්ච එකට තිබිච්ච රියක්ෂණ එකත් එක්ක ඒකට ඇටැකයක් විදිර ම අරවාස්‍ය දේවල් හොයන්න පටන්ගත් මොද මගේ ඇතුළ තිබිච්ච ප්‍රශ්න හින්ද ඒ සෙටප් එකටම කැමති නැති හින්ද හැබැයි ඒක විසින්ම මට ඒ දෙතුන් දේම දේවල් මට ලෙහෙලා දුන්න කියලා මට හිතෙනවා එකන ම බුඩිසම් ඉගෙන ගන්න එලියෙන් ඉතක එතවට දහම් පාසල් යන්න නෑ බෞද්ධ චාවි රාම ඇතල නෙවේ බෞද්ධ බව ඉගෙන ගන්න විදිර නෙමේ එතවට මට පොඩි ඒක පොඩි චාන්ස එකක් කියල මට හිතෙන ඒ ඒ හරහාමට කතෝලිකහගමත් වෙන කෝනයක හුවෙන්ට පටන් ගත්ත මහිතන් ඒක ඉතාම වැදගත් ප්‍රෝෘතියක් සංජයෝය කියන්න අපේ ඒක බෞද්ධ මගෙත් ඉතිහාසේ තියෙන හෙම දෙයක් ඇත්වසේ මම රුසියාව අවුරුදු දහයි ගොඩක් හිටියා මම හිටියේ පුංචි කාලේ අනුරාධපුරේ බෞද්ධ නගරය කියන තැන මගේ පියාගේ හැබැයි තිබුණා යම්කිසි දෙයක් ඔහු කිසිම දවසක කිසිම දේවාලයකට ගිය කෙනෙක් නෙවෙයි දෙවිවරුන්ට කිසිම සම්බන්ධයක් තිබුණේ පෝයදාට සමහට ලොකු පෝයකට විතරයි අපේ පවුලේ පන්සල් ගියේ. නමුත් අපේ තාත්තා අතිශයම කාරුණික මිනිසුන්ට හරියට සලකපු එහෙම පසුබිමක් තියෙන තේ වෙනම දෙයක්. එතකොට මේ අර දහම් පාසලට පොඩි කාලේ මම ඇරිය. හැබැයි මගේ තිබුණේ ඔය වගේම එක්තරා ප්‍රතිවිරෝධාත්මක දෙයක් ඒ ඒ රාමුව ගැන. ඒ කියන්නේ අපිට එකක් කියනවා එකක් කරන වගේ ඒ දෙබිඩි භාවය සිස්ටම් එකේ දෙබිඩි භාවය මට ඊටාම කුඩා කාලෙදිම තේරෙන්න පටන් ගත්තා. ඒකට ඇත්ත වශයෙන්ම මේ ශාසනය නැත්තම් මේ තියෙන දේ ගැන මට ලොකු අද මම හිතන්නේ මම හුඟක් අයම දන්නේ දැඩි විවේචකෙක් විදිහට බෞද්ධ බෞද්ධායතනික තත්ත්වයන් බෞද්ධ බෞද්ධාගම කියන එක බුද්ධ බෞද්ධ කතිකාව නමුත් ඒ වගේ ඔබ කියන වගේම දෙයක් ඉතින් මට වුණා මම අවුරුද්ද හැපිට රටත් හිටපු නිසා වෙන වෙන හේතු නිසා ලොකු උනන්දුවක් ඇති වුණා අනිත් දහම් මාර්ග ගැන ඉගෙන ගන්න. ඇති මං හිතන්නේ මම මේ සෑහෙන්න කතෝලික මට තත් වසෙන් බයිබලේ ගැන රීඩිංස් ම නොයකුත් ඉන්සයිට් යනම සමට මම හොයාගත්ත දේවල් තියෙනවා දැ මට සමහර දෙවල් කියවන්න පුළුවන්ගේ ආරම්භක මේ කැන මුල්ගිවිසුමි හරි පසු මේවල හරි තියෙන විශේෂ දේවල් කැන්නේ දැන් අපිට දැන් මෙහෙම බැලුවොත් අපිට කොච්චර කාලයක් තියද මේ කතා කරන්නේ නමුත් දැන් ආරම්භක බයිබල් දෙවියන් වහන්සේ මුල් දෙවියෝ ඇත්ත දෙවියෝ කියන්නේ මුල්ම සටහන් වෙන කෙනා එයා එක්තරා විදිහට මිනිසුත් එක්ක මෙහෙම ගනුදෙනු කරන කෙනෙක් එක්තරා විදිහකට තව දේවල් මැද්දේ එතකොට එයා මේ එකම අධිපතියා විදිහටම පේන්නේ නැහැ මොකද එයාට ප්‍රශ්නකාරී දේවල් තියෙනවා ලෝකේ. ඉතින් එහෙම දෙවිය කෙනෙකුට වඩා පස්සේ තෝමස් ඇක්වනයිසන් පස්සේ එන දෙවිය මහ මහ නැත්නම් ඇරිස්ටෝටල්ගේ කතන්දරින් පස්සේ එන්නේ යා යා නැවතිච්ච කෙනෙක් අනිත් ලෝකේ හොල්ලන. තමන් හෙල්ලෙන්නේ නැහැ. ඇදරේ අරි ගැටලුවෙන පස්සෙ කාලෙක ආගම හැදෙනකොට ඉතාම බරපතල දිට ජීසස් ඇවිල්ලත් කරන්නේ ඒක කඩන එක තමයි සුල්ල අර සුල්ල ගෙන කතාහරය ගැන එක දෙෙන දැම් බුක් ඊනොක් වගේ ඊනොක්ගේ පොත වගේ ඊනොක් ඊනොක් ගැන කියනකොට තියෙන එක තැනයි සඳහන්නේ ඊනොක් දෙවියන් සමඟ සැරි සරමින් සිටිසේක සැරිසරමින් සිටිසේක කියලම තම ඒක තියෙන් හැබ එයාගේ පොත නෑ <laughs> බයිබලය ඇතුළේ ඒගේ පොතන නම් ඉස්සලාම දන්න ඕන ෆේස්ට ෆේස් සම්බච්ච කෙනෙක් ඉතා මටේ මුල් දෙවියන් වහන්සේ නැත්තන් ආරම්භක ඉතාම ආකර්ශණීතයන් තියෙනවා එකක් එකක් මේ පීඩා පීඩාකාරී රජවරුන්ට තියෙන විරෝධය <laughs> නැත්වසිං යුදෙව නැත හිබරුවරු නිදහස් කරගෙන නවා භායනක පාලනයකින් නේද තොට තම අපි වෙනස් වෙන යහපත් තැනකට ගෙනියම තොට අරන අයහපත් තැන කිවේ අයහපක් පාලනය එති නිදහස් කිරීමේ පාර තොට එක්තර මේ ලෞකික මේ ලෝකෙ ඇත්වෙච්ච තත්ත්වය දෙවෙනි ඊට පස්සේ අයි මේ පැරණි ගියවසුමේ තියෙන ඉතාම වැදගත්දයක් තියෙනවා ඔය මෝසස්කින් පස්සේ පරම්පරා ගිහිල්ලා නායකු ඉන්නේ සැමුවල්ගේ කාලේ එන දෙයක් යුදෙවරු ඉල්ලා හිටනවා රජ කෙනෙක් කීප සැරයක් දෙවියන් වහන්සගෙන වැඩි කරන්නප මෝඩ වැඩක් කැ ඔන්න රජෙක් ඔන්න රජෙක් ඉල් ලබාගතුත් මෙහෙම දෙවල් වෙයි කියලා රජවරුන් ගැන තියෙනවා දෙවන් වහන්සේ කතිකාවක් උඹලගේ හොඳම විදිවතු අල්ලගන්නේ ගැහනු යවන්ඩුවේ සේවයට ඒකන රජක එපයි කියලා කියන. එතට සාංගික සමාජය තමයි යහපත් සමාජයකතර පේෙන්. නොත් ඒ පසු ආගම සම්පූර්ණයෙන් රජෝරංගාගම බට පත්වරනවා. ඒකම තමයි සුල ඒ කියන්නේ නව ගිවිසුම ඇතුළෙත් ජේසුගේ කාර්යභාරය වෙන්නෙත් ඒකමඩ පේන්නේ. යා උන්වහන්සේ කරන්නෙත් මේක කඩල කඩලා දාන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ ওই පරණ කිවිසුම ඇතුලේ ඒක ඇත්තටම බයිබලයේ ලියවෙන්න සංස්කරණය වෙන්න පටන් ගන්නෙ මේ නික්ම යාමේ කතාවෙන් පස්සේ මෝසෙස්ගේ සිද්ධියෙන් පස්සේ. ඒක හරි දේශපාලනික සිද්ධියක්. අර පිරමීඩගත මිසරයෙන් ගලවගෙන වෘත්තාකාර පොරොන්දු දේශයකට ගෙනියන ගෙනියන ජර්නි එක තමයි. ඒකෙත් අන්තිමට මෝසෙස්ව අරගෙන යන්නේ ඇතුළට මෝසෙස්ව අරන් යන මෝසෙස් පොරක් වෙනවා. මෝසිස් රජෙක් වෙන රජෙක් වුණා ඒහෙම උනානං අර සෙටප් එක අවුල් වෙන. එම දැඩ්ඩි ලස්සන දේශපාලනික ක්‍රමවේදයක් මේවා තුළ තියෙනවා සංගික සමාජයක හැඩරුව හැඩරුව තියෙන්නේ ඒක රෝමානු උනයින් පස්සේ තමයි රෝමානු ඉන්ටප්‍රිටේෂන් එක තමයි මේ ප්‍රශ්නය මතු කරන්නේ මුල් කතෝලික සභාව ඇතුළෙත් එහෙම තිබුණේ සංගික ජීවිතයක් නෑමතෙන් පොදුවේ තබාගත්ත සාංගික ජීවිතය. ඔය තුරේ තියෙන ඒතකොට අපිට ඉතිහාසය බලද්දී මේ කොන්සන්තින් අධිරාජය පස්සෙන් වෙන දේවල් තියෙන වරින්වර මේ මික් ක්‍රියාදාමය අවුලට යන්න තැන් බලන්න පුළ ඒක දේශපාලනය කරණය වුණා දැඩි ලෙසම පහුකාලීනවා තොම සැක්වනස්තුමා සුසුන් ලැකෙනවාගේ හැබැයි යා එයත් එක මොහොතක ඇත් තේරුම් ගත්තකර මගේ පුති පුංචි කතාවක් තියෙන මේවත් නිස්සාර දේවල් ගොඩක් මම ලිව ඒ හරි කැනේ වගේ අයවුනත් පස්සේ අප පස්සේ රිෆලෙක්ෂන්ස් තියෙනවා ඉතිං මේ වගේ සමාන්තර මං කියන්න හැමාගමක සමාන්තර කතාත් තියෙන ආරම්භක සංදේශය තියෙනවා ඒක පස්සේ විකරණයට ලක් වෙනවා බොහලට ඉඩම් හිමි වූ නැත්තයි වෙන රජවරු ඒ අල්ලගෙන තමන්ගේ පාවිච්චයට ගන්නවා ඊට පස්සේ ඉතාම දූෂිත තත්වයකට පත් වෙනවා ජනයා පෙළෙන මර්ධිත තත්වයකට පත් වෙනවා ඊට පස්සේ නමුත් අද විශේෂයෙන් මේ කාලේ අපිට මේ සෑම ආගමකම ප්‍රතිසංස්කරණ ව්‍යාපාර දකින්න පුළුවන්. මේක දැකපු අය වරින් වර දැකපු අය මේක මතු කරන්න උත්සාහ කරලා තියෙනවා. එතනින් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. වෙන දේවල් හදන්න උත්සාහ කරලා තියෙනවා. ඒවා ඊටාම රසවත් කතන්දර. කතන්දරේත ඒකත් එක සුන්නයි මට මට හිතෙන්නේ මම සෙම වෙලාව තියෙනවා නම් තප්පර ඉන්න කාලේ මගේ දර්ශනය දර්ශනවාදී හදාරන කාලේ මගේ නිබන්ධනයකට මම එක වෙලාවක තෝරගත්ත මාතෘකාවක් towards the truth through through myths කියලා මිතලෝජී hmm. ගැන ගන්න ah. මිතලොජී අපි හිතන්න එන ගොන් ඇටලස් ලෝක කර තිබ කරතියන් හිටියවාගේ ඇතුළේ තියෙන එන ගොන් යල් පැනපු පෞරාණික තේරුමක් නැති කතන්දර කියලා හැබැයි ඒව අස්ස තියරන වෙන්න ඥානය පැරණ මිනිසුන් කැටුවෙච් ඥානයට වෙසල් එකක් වගේ ඒතනින් තමයි කතන්දර හරාමක ලෙහාගන්න පුළුවන් කියන බේස එක මට වැටුණේ හරි සංජමයි තන අපේ කාලය හොඳටම ඉවරයි අද අපිට තාක්ෂණික සහය දුන්න නිශාන්ති රණතුංග මහත්මිය අපි අයට ස්තුතිවන්ත වෙනවා. අපි ආයුබෝවන් කියමු අපේ අසන්නන්ට ආයුබෝවන්. ආයුබෝවන්. සිතිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක